සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං භික්ඛවේ අනත්තා රූපං භික්ඛවේ අත්තා අභවිසංස නයිදං භික්කවේ රූපං ආබාදාය සංවත්තේය රූපං භික්කවේ අනත්තා තස්මා රූපං ආබාදාය සංවත්තේය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර මාමේනි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ බෙදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම ඊ타මත්ම ඕනෑකමින් ඊ타ත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා දවසේදී මතක් කරනවා. විශේෂයෙන් අද මේ දේශනාව පුරාවටම චතුරාර්ය සත්‍ය ගැන කිටි දැනුමක් ඇති කරගෙන ඒක භාවනාවක් හැටියට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒකට හේතුවක් තිබුණා. ගොඩාක් දෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි අපි ගොඩාක් දිනකට නොයෙක් විදිහේ වැඩ රාජකාරී කටයුතු බහුලයි. වැඩ කටයුතු කරමින් සතර සතිපට්ඨානය වගේ ඒ වඩන්ට අමාරු සිහිය පිටුවාගෙන ඉතින් ඒ වගේ වෙලාවක සමාජයත් එක්ක ඉන්නකොට අපි මොන වගේ භවනාවක් කරන්න ඕනේද කොහොමද අපි මේ ධර්මයේ ජීවිතෙන් අයින් නොවන විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් මම අද දවසේදී ගොඩාක් වෙලාවටම ආර්ය අෂ්ටාංග මාර්ගය කැටි කළා කැටි කළා චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම කැටි කළා කැටි කළා එක දර්ශනයකින් ඒ අවබෝධය සඳහා යන ක්‍රමයක් මම පැහැදිලි කරලා දෙන්න හදනවා. මේ ක්‍රමය ඉගෙන ගත්තාම උත්සාහයක් තියෙන නුවණක් තියෙන ඕන කෙනෙකුට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරන ගමම්ම යෝනිසෝ මනසිකාරය නුවණ මෙනෙහි කිරීම තුළින් හිත රැකගෙන දර්ශනීයට ටික ටික බුද්ධජන් වහන්සේ පෙන්වපු විමුක්ති මාවතේ ටික ටික ඉදිරියට දියුණු වෙමින් ගමන් කරන්ට කළ යුතු වැඩ පිළිවෙල ගැන පැහැදිලි කළා දෙනවා. ඒ හින්දා හොඳට මේ ගැන හැමදාම සවන්ය කරන්නට ඕනේ. <clears throat> විශේෂයෙන්ම අද දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ එන අනත්ත ලක්ෂණ සූත්‍රය. පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයේ ඉස්ලාම ධර්ම දේශනා කරන්නේ කාටද කියලා බලනකොට <clears throat> තමන් වහන්සේට නිකන් හරි උපකාර කළ ආලාර කාලාම උද්දකරාම් පුත්ත වගේ අය දිහා බලනකොට අනේ අය මේට දවස් 7කට ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඊට පෙර දිනේ ඒ අය කලුරිය කළා කියලා බලලා ඊට පස්සේ තමන්ට උපකාර වෙච්ච පස්වග මහණුන්ට ධර්ම දේශනා කරනවා කියන අදහස ඇතුව <clears throat> එදා බුද්ධ ගයාවේ ඉඳලා බර්ණස ඉතිපතනාරාමයට වැඩියා. වැඩලා භාගතුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළාම මනුස්ස ලෝකේ මිනිස්යන් හැටියට කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ විතරයි සෝවම් ඵලයට කැමිනේ දෙවිවරු බ්‍රහ්මයෝ නම් අසංකේ ගන්නක් මාර්ගඵල අවබෝධ කරගත්ත ධර්මාභිසමය වුණා කියලා පෙන්වනවා. ඊට පස්සේ දින කීපයක්ම භාග්‍යතුන් වහන්සේ පස්වග මහණුන් සමග ඉඳිමින් එක්කෙනෙක් හතර දිනෙකට පිටපාතියව මේ විදිහට මාරු මාරුවට එක්කෙනා දෙන්න තියාගෙන භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. පස්වෙනි දවසේදී මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොට තමයි ඒ <clears throat> කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අනිත් හතර දෙනක් මේ පස්වග මහණුන්ම අරිහත් ඵලයටපත් උනේ මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කරලා. එතකොට ඒ කියන්නේ අපිට ධර්මය අවබෝධ කරගන්නට ගොඩාක් කරුණු ඕනේ නැහැ. එක තැනකින් එක දෙයක් ගත්තාම දැනගත්තාම ඇති. ඒක හොඳටම ප්‍රමාණවත්. එතකොට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ඇසුරෙන් මම අද මේ සම්මා දිට්ඨිය ගැන කරුණු ටිකක් පැහැදිලි කරන්න හදන්නේ එක පරයයකින් චතුරාර්ය සත්‍ය තව ආකාරයකින් තව පරයයකින් පරයය කියන්නේ ක්‍රමයක් තව ක්‍රමයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව. මේ ක්‍රමය මම ටිකක් පැහැදිලි කරලා, නිබර කරලා පෙන්නනවා ඕනුවණක් තියෙන ඕන කෙනෙකුටම ඇදහිීමකින් රුචියකින් ආකාර පරිවිතර්කකින් තොරව Taman තුළම දැක්මක් ඇතුව කරගෙන යන්න පුළුවන් ආකාරයට. හරි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මයේ හරය නැත්නම් සාමුක්ඛංශන දේශනා වෙන්නේ චතුරාර්ය සත්‍යය. මොකද මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති සසර දුක් විඳ සත්‍යයගේ දුක දැකලා බොහොම අනුකම්පාවෙන් මේ සත්‍යය සසර දුකින් නිතර කරවන්න ඕනේ කියන කරුණාවෙනුයි ලොකු ලෝතදා බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ පහළ වෙන්නේ. ඉතින් පහළ වෙලා දේශනා කරන්නේ මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියලා අපි ඒ සම්බන්ධව බොහොම කෙටි කළා කැටි කළා එක ක්‍රමයකට ගමු අපි අපි කියමු <clears throat> බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉපදීම ලැබවීම මහලු බව මේ සියලු දුක පෙන්නලා දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවා. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්වුවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. පෙන්වුවාට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨියට ආපෝ චතුරාර්ය සත්‍ය ඉලක්ක වෙනවා. එහෙනම් මොකද්ද මේ දුක පිළිසිඳ දත යුතුයි සත්‍ය ඥානයේදී දුක කියන එක පිළිසිඳ දකින්න ඕනේ. සමුදය කියන එක ප්‍රහාණය කරන්න ඕනේ. Nirodhe සාක්ෂාත් කරන්න ඕනේ, මඟ වඩන්න ඕනේ කියන නුවණක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. හරි. එතකොට අපි මේ සූත්‍රය අසුරින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අවබෝධ කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්ඛවේ අනත්තම් මහණෙනි රූපය අනාත්මයි. මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ගැනම පෙන්නනවා. නමුත් මේ පිමුතුන්ගේ අවබෝධයේ පහසුව සඳහා මම අද දවසේදී රූපය ගැන විතරක් මේ දර්ශනය මුල් කරගෙන භාවනා කරන හැටි ගැන කතා කරනවා. මොකද රූපය පිටින් දකිනකොට කබලෙන් ආහාරය පිටින් දැක්ක වෙනවා. රූපය පිරිසිඳ දැක්කහම අනාගාම ඵලයටමපත් වෙන්න ඒ හොඳටම ප්‍රමාණවත් වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපය අනාත්මයි. රූපම් භික්ඛවේ අනාත්තා. රූපම් භික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධය සංවත්තේය. ඉතින් මහණෙනි රූපය ආත්ම වුණා නම් මහණෙනි රූපය අනාත්මයි කියලා පෙන්නලා මහණෙනි රූපය ආත්ම වුණා නම් ආබාධය සම්මතයේ රූපේ ආබාධිත නිසා පවතින්නේ නැහැ. ඉතින් රූපය ආත්මනා නම් ආබාධිත නිසා පවතින්නේ නැහැ. රූපම් භික්කවේ අනත්තා තස්මා රූපං ආබාධය සම්මතයේ. රූපම් භික්කවේ මාන රූපය අනාත්මයි ඒ හින්දා රූපයේ ආබාධ පිණිස ආබාධ වීම පවතිනවා කියලා. අපි ඒක පොඩ්ඩක් විස්තර කරලා බලමු. බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරන්න හේතු වෙන්නේ පින්වතුනි මේ ලෝකෙ පැත්තෙන් ගත්තාම අපි හැම කෙනෙක්ම උපදින්නේ මමත් ඉන්නවා තව සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාවක් ඇතුවමයි අපි උපදින්නේ ආත්ම සංඥාවකින්මයි අපි ජීවත් වෙන්නේ ආත්ම සංඥාව තුළමයි වියන්නේ හරියට මාළු ටැංකියක් තුලම ඉපදිලා හැඳිලා වැඩිලා ටැංකියක් ඇතුළේ මේ යන මාළු ටිකක් වගේ ආත්ම සංඥාවක් තමනුත් ඉන්නවා අම්මා තාත්තා නෑදෑයෝ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ආත්ම සංඥාවෙම හැදිලා වැඩිලා ආත්ම සංඥාවෙම ජීවත් වෙලා ආත්ම සංඥාවෙම මැරලා යනවා. ඒබඳු ලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනේ නම් අනාත්මයි කියන ධර්මතාවයක් පෙනෙන්නෙම නැහැ. අපිට හිතෙන්නෙම මේ මම මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා ආත්මයි කියලාමයි. ඉතින් එහෙම ආත්මයි කියන අදහසක් තියෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. ඔබට හිතෙනවා නම් මේ මමමයි මගේ අම්මා තාත්තා දුව පුතා මේ දුව පුතා අනිඥාත හිතේසින් ඉන්නවමයි කියලා මානසික මට්ටමක් තියෙන ඔබට මට තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට කියනවා අනේ රූපය අනාත්මයි. මේ රූපේ මමවත් එහෙම නැත්නම් තව සත්‍ය පුද්ගලවත් ඉන්නව නෙමෙයි කෙනෙක් පුද්ගලයෙක් නොවන ධර්මතාවයක් වෙන අනාත්මයි. ඉතින් රූපය ආත්මන. ඉතින් රූපය ආත්මයකට අයිති නම් ඒක තමන්ගේ නම් තමන්ට ඕන විදිහට පවත් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවන් රූපං හෝතු එවං නහෝතු මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන විදිහට ලැබෙන්න ඕනේ රූපය ආත්මන අපිට පින්වත්නි හොඳට බලන්න අපි මේ රූපේ මම මගේ කියනවා මේ මගේ දුව පුතා සහෝදර සහෝදරයෝ ඒගොල්ලෝ මගේ කියනවා හරි අපි කවුද කැමති ලෙඩ වෙන්න අපි කවුද කැමති මහලු වෙන්න අපි කවුද කැමති මැරෙන්න? අපි කවුද කැමති කේස් පැහැෙනවට, හැම රැලි වැටෙනවට, ඇස්පිරින් නැති වෙන අතපය වළංගු නැති වෙනට කැමතිද? අපි කැමති නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් රූපයේ තමන්ගේ නම් තමන්ට ඒව පාලනේ තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කෙස් පැහෙන්නේ නැති වෙන්න, හැම රැලි වැටෙන්න කැමති නැත්නම් කැමති නැති දේ නොවන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇස් පේන්නේ නැති වෙන්න, අතපය වළංගු නැති වෙනවට කැමති නැත්නම්, මහලු වෙනවට කැමති නැත්නම් අපිට අපේ නම් ඒක අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක එහෙම නොවි තියාගන්න. නමුත් ඒක එහෙම නොවි තියාගන්න අපිට බෑ. මේ රූපේට මම කියලා කිව්වට මගේ දුව පුතා කියලා කිව්වට ඒ රූපවලටවත් මේ රූපවලටවත් වෙනස්කම් ඇති නොවන විදිහට කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙන විදිහට අපි කාටවත් තියාගන්න බෑ. එහෙනම් ඒකෙන් කියනවා මොකද්ද? රූපේ ආත්ම නෙමේ අනාත්මයි කියලා. එතකොට බුදු අපි කියමු කොන්න රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා. දැන් මේ කාටද අනාත්මයි කියලා කියන්නේ? රූපේ ආත්මයි කියලා හිතාගෙන ඉන්න ඔබටයි මටයි. මේ රූපේ මම මේ රූපය මගේ මේ රූපය මගේ ආත්මයයි මේ මගේ දරුවා මේ මගේ පුතා මේ මගේ බිරිඳ මේ මගේ ස්වාමියා මේ මගේ අම්මා තාත්තා කියලා මේ තව පුද්ගලිය සත්‍යෝ මං එක්ක ඉන්න අනිත් අයයි තවත් ආත්මයන් කියලා හිතාගෙන අපිට මේ ටික කියන්නේ. බුදුචාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපය අනාත්මයි. ඔන්න හොඳට බලන්න මේ අනාත්ම රූපය ආරම්භය ඒ රූපය පුද්ගලයක සත්‍යයක් ආත්මයක් කියලා හැඟීමක් සංඥාවක් තියෙනවා නම් මෙන්න මේ ආත්ම සංඥාව තමයි තණ්හාව ඇති කරලා නුඹලට දුක ගෙනත් දෙන්නේ. අපි කියමු දුක ගෙනත් දෙනවා මම ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන සියලු දුක් විඳින්න වෙන්නේ මට ආත්ම වූ පුද්ගලයෙකුට. ඊට පස්සේ මගේ දුව පුතා ලෙඩ වුණාම මරුණාම කරදරයක් වුණාම දුක එනවා මගේ අම්මා අප්පච්චිට දෙඩක් දුකක් කරදරයක් ඇතිවම දුක එනවා නම් මේ දුක අපිට යම්තා දුක් විඳිනවා නම් ජරා මරණ දුකක් තියෙනවා නම් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් තියෙනවා නම් අප්‍රිය පුද්ගලයෙක් එක්වීමේ දුකක් තියෙනවා යම්තාක් මේ දුක් ටික අපිට විඳින්න වෙන්නේ මේ පුද්ගල භාවය නිසායි මේ පුද්ගලත්වය නිසායි මේ කෙනා නිසායි ඒ ඒ කෙනා පුද්ගලයා ජීවත් වෙන නිසා ජරා මරණ දුක් විඳින්න වෙන්නේ. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රිය ප්‍රිය මනාප පුද්ගලයෝ නොලැබීම නිසා අපිට ප්‍රියංගෙන් වෙන්වීමේ දුක් විඳින්න වෙනවා දුක පෙන්නවා. දුකට හේතුව පෙන්වුවා මොකද්ද අපි කියමු මේ පරයයිදී මේ ආත්ම සංඥාව ආත්ම සංඥාව ඊට පස්සේ මේ සත්පුද්ගල ආත්ම සංඥාව තමයි දැන් අර මං කිව්වේ පරයයකින් පෙන්වනවා කියලා අපි දුකට හේතුව තණ්හාවයි කියලා ගත් එක වෙනකොට මෙතෙන්ට ගන්නවා මොකද්ද මේ රූප ටික මම කියලා තව සත්‍යයේ පුද්ගලයෙක් කියලා පෙන්වන ආත්ම සංඥාව තමයි අපිට දුක ඇති කරපු හේතුව මෙතන. මොකද වෙන මොකුත්ින්ද නෙමේ මේ ආත්ම සංඥාව නිසා තමයි අපිට තණ්හාව උපදින්න පවතින්න පුළුවන්කම තියෙන්නේ. තණ්හාව උපදින්න පවතින ධර්මතාවය सिद्ध කරලා තියෙන්නේ. ඔකට තව අපිට උපමාවක් ගන්න පුළුවන්. අර යවකලාප සූත්‍රයේ වගේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයට අමතරව රූප බලන, සද්ධාහන, ගඳ සුවඳ ලබන, රස විඳින මම කියලා හත් වෙන්නේ කුත් උපදිනවා කියලා පෙන්වන්නේ. හත් වෙන්න හැටියට වෙන්නේ මොකද? නන්දි රාගයේ. මොකද රූප බලන මම, සද්ධාහන මම කියලා අපිට මේ මම කියලා පුද්ගලයෙක් හැටියට හම්බ වෙනවා කියන එක කෙලෙසයක්. එතකොට ඒක පවතින්නේ මෙන්න මේ ආත්ම සංඥාව තුළ හැපිලා. ඒකයි මම එහෙම කිව්වේ. හරි. එතකොට ඔන්න දැන් අපි මේ එක ක්‍රමයකට චතුරාර්ය සත්‍ය ආදී ඉගෙන ගන්නවා. මේ මේ ක්‍රමයේ ඉගෙනගෙන මේ විදිහට කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරන්න. ඔන්න මට මගේ මගේ අම්මා තාත්තා දුව දරුවෝ ඉන්න හින්දා තමයි අපිට මේ ජරා මරණ ශෝක පරිදේ සියලුම දුක් දුම්නස් විඳින්න වෙන්නේ. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳින්න වෙන්නේ. අප්‍රිය හංග එක්වීමේ දුක් විඳින්න වෙන්නේ. හිතන බලාපොරොත්තු වෙන දේවල් ඔක්කොම දුක් විඳින්න වෙන්නේ බලන්න අපිට මේ තමන් තමන්ගේ දුව දරුවෝ ඥාති හිතේසින් අසල්වැසි වටපිටාව කියන මේ ලෝකෙත් එක්කනේ. හරි. එතකොට ඒ දුකට හේතු ටික පෙන්වා වෙන මුකුත්ම නෙමෙයි පෙන්වන්නේ මොකද කෙලෙෂයක්. ඈ මොකද්ද ආත්ම සංඥාව එතකොට සත්ව පුද්ගල ආත්ම සංඥාව තමයි දුකට හේතු ඊට පස්සේ දුක නැති වෙනවා දුක නැති කරන්න පුළුවන් සත්ව පුද්ගල ආත්ම සංඥාව නැති කළොත් කියලා දැක්කා දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්වූ මහන්නේ එහෙනම් ඒකට මාර්ගය. මෙන්න මේ දුක ආපු රූපේ පිරිසිඳ දකින්න. මොකද්ද? රූපය අනාත්මයි අනාත්ම බව පිරිසිඳ දකින්න. අනාත්ම බව පිරිසිඳ දකිනකොට ආත්ම සංඥාව දුරු වෙනවා. ආත්ම සංඥාව නැත්තම් සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට දුකේ නිරෝධී සාක්ෂාත් වෙනවා. එතකොට අම්මා තාත්තා දුව දරුවෝ ගෙවල් දොරල් නිසා හෝ තමන් ළඩවීම මහලු බව නිසා හෝ තමන් නිසා හෝ විඳින දුකක් තියෙන ඒ දුක නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා. මොන ආපහු කෙටි කරලා කෙටි කරලා ගමු. යම්තා දුකක් තියෙනවා දුකට හේතුව ආත්ම සංඥාව ආත්ම සංඥාව නැති වුනොත් දුක නැති වෙනවා ඒ හින්දා මාර්ගය තමයි අනාත්ම සංඥාව එළඹ සිටින විදිහට කටයුතු කිරීම කියලා ඔන්න චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තා අපි දැනගත්තා එක ක්‍රමයකට දැනගෙන <clears throat> දැන් අපිට බුදු මේ චතුරාර්ය සත්‍යයෙන් එක දර්ශනයක් අපිට ආවා උපන්නේ මමත් ඉන්නවා තව සත්වෙත් පුද්ගලෙත් ඉන්නවා කියන තැනකින් හැදුනේ වැඩුණෙත් එහෙමයි. එහෙම ඉන්න අපිට බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියලා දුන්නා. මහන්නේ රූපේ ස්වභාවය අනාත්මයි. රූපේ ඇත්ත ඇති හැටි අනාත්මයි. ඒකට උන ලක්ෂණයකුත් තියෙනවා. ඒක ආත්ම වුණා නම් Tamanට වසංගයේ පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. Tamanට ඕන විදිහට තියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් වශඟේ තියාගන්න බැරි තමන්ට ඕන විදිහට තියාගන්න බෑ කියලා කියන්නේ ඒක තමන්ට අයිති නැති නිසායි එහෙනම් ඒ ලක්ෂණයෙන් දකින්න තමන්ට අයිති නෑ කියලා රූපය අනාත්මයි ඒ අනාත්ම රූපයේ අනාත්ම ස්වභාවය නොදැන ආත්ම විදිහට ඔබ ඇසුරු කරනවා නම් අන්නේ ආත්ම විදිහට ඇසුරු කරන හේතුව නිසා තමයි ඕගලන්ට දුක කියන එක එන්නේ. ඔන්න දුකයි දුක් සමුදය දෙක පෙන්නවා ආත්ම සංඥාව නිසා තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ප්‍රිය විපයෝග අපේ සංපයෝග යම්තා දුකක් තියෙන මේ දුක් විඳින්න වෙන්නේ. එතකොට මේ දුකට හේතුව මොකද්ද? මේ ආත්ම සංඥාව. එතකොට රූපය අනාත්මයි අනාත්ම රූපය තිබුණට ආත්ම සංඥාවක් ආත්ම දෘෂ්ටියක් ඔගොල්ලෝ ගාව තියෙනවා අන්නේ ආත්ම සංඥාව නිසා තමයි දුක එන්නේ ඔය ආත්ම සංඥාව නැති වුණා. අනාත්මයේ එළඹ සිටියොත් අන්නර දුක නිරුද්ධ වෙනවා කියලා අහගත්තා. එතකොට ඔන්න අනත්ත් ලක්ෂණ ස්වභාවය අහගත්තා. අහගත්තට පස්සේ එදා ඉඳලා එයා මෙන්න මේ සම්මා දිට්ඨිය හැටියට එයා දකින්න එක දෙයයි. මොකද්ද? රූපය අනාත්මයි ඇත්ත ඇති හැටි දකිනවා. අනාත්ම රූපය ආරම්භය ආත්ම සංඥාවක් අපිට තියෙනවා. ඒ ආත්ම සංඥාව නිසා තමයි අපිට මේ දුක එන්නේ. මේ ආත්ම සංඥාව නැති වුණොත් ආත්ම සංඥාව නැති මේ දුක නිරුද්ධ වෙනවා. දුක නැති කළ හැකි. ඒ නිසා අනාත්ම වූ දේ අනාත්මයි කියලා නුවණින් බැලිය යුතුයි අනාත්මක දේ අනාත්මයි කියලා දකින්න තැනට අපේ මනස ගත යුතුයි කියලා දැක්මක් තියෙයි. ඕනෝක තමයි සම්මා දිට්ඨිය. එතකොට දැන් එයාට සම්මා දිට්ඨියට ආවේ රූපය අනාත්මයි අනාත්ම රූපය ආත්ම සංඥාවක් ඇති කරගෙන ඒ නිසා දුක් විඳා ආත්ම සංඥාව නැතිකල දුකේ නැති වෙනවා ඒ නිසා රූපේ අනාත්ම ලක්ෂණය පිරිසිඳ දැක්ක යුතුයි කියන එක තමයි දැන් කැටි කරලා කැටි කරලා සම්මාදිට්ඨියට යර තියෙන්නේ. එතකොට රූපී අනාත්ම ලක්ෂණය පිරිසිඳ දකින්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් සම්මාදිට්ඨියට අනුව දැන් අපිට ඕනේ රූපී අනාත්ම ලක්ෂණය දකින්නනේ. දකින්ද චිත්ත සමාධියක් ඕනේ. දකින්ද නීවරණ ධර්ම දුර වෙලා අපේ හිත එකඟ වෙන්නට ඕනේ. එතකොට දැන් මේ රූපේ අනාත්ම රූපේ අනාත්මයි කියලා දකින්ද චිත්ත සමාධියක් ඇති කර ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වායාම සති සමාධි. උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන සතර තුල සතර සතිපට්ඨානය තුල වාසය කරලා හිත සමාධි කරන්න කියලා. ඊට පස්සේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩන්ට යනකොට අපිට තේරුණා කය වචන දෙක රළු පැවැත්මක් ඇති කෙනෙකුට සිහිය පිහිටුවා ගන්න අමාරුයි කය කෙරෙහි. සිහිය පිහිටුවා ගන්න බෑ. ඒ නිසා රළු කාය කර්ම, රළු ආකර්ම, රළු දිවි පෙවෙත අතහැරන විදිහේ වැඩපිළිවෙලක් ඕන වුණා. ඒ හින්දා කායික වාචික සංවරයක් හදා ගන්න ඕන. ඒ හින්දා කායික වාචික සංවරයක් හදා ගන්න කිව්වා. ඔන්න උදේ ඉඳන් පාතට අනාත්ම රූපය අනාත්ම බව පිරිසින් දැක්ක දවසට ආත්ම සංඥාව දුරු වෙලා ප්‍රහාණය වෙලා දුක නිරුද්ධ වෙනවා. එතකොට අනාත්මදී අනාත්මයි කියලා දකින්ද ඕනේ. දකින්ද නම් චිත්ත සමාධියක් ඕනේ. සමාධිය ඇති කරගන්න නම් උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩන්න නම් කය වචන දෙක සංවර කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා අපිට කල්යාණ මිත්‍රයසුරෙන් ලැබුණ අවවාදය. ඊට පස්සේ දැන් අපිට වැඩපිළිවෙලක් දර්ශනයකුත් තියෙනවා වැඩපිළිවෙලකුත් තියෙනවා දැන්. පුළුවන් තරම් දීපින් උතුම් නීති පංසිල් එහෙම නැත්නම් ආදිවස්තමක සීලය පොසතස්තංග සීලයක පිළිතනවා පිළිතලා තමන් හැකි පමණකින් සිල්වත් වෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාට සාමනීයට දස දීලි උපසම්පදා සීලිය හෝ කාය වචන දෙක සංවර කරගන්න සීලයක පිළිතලා සිල්වත් කෙනා මොකද කරන්න ඕනේ? උත්සාහයෙන් සතත සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන ටික. කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකෙන් කියන්නේ මොකක්ද? කායගත සති කය අනුව ගියා වූ සිහිය පවත්න්නට ඕනේ. එතකොට පින්වත්නි මම කලින් මේ පින්වත්තුන්ට මතක් කරලා තියෙනවා මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකයේ එක එක වැඩ කටයුතු කරමින් ජීවත් වෙලා අවස්ථාවකට පැත්තකට ගිහිල්ලා පැයක් භාගයක් භාවනා කරන කමටහනක් නෙමෙයි. මේක එක්තරා භූමියක් හැටියට අතනහර වාසය කරන්ට වාසය කටයුතු තැනක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගෙවල් දොරවල් විතරක් නෙවෙයි වැඩ කටයුතු කරනකොටත් සතිපට්ඨානය තුල ඉඳගෙන මායාවේ ඉඩමට යන්නේ නැතුව පියාසත් වීමේ සතු ඉඩමීම ජීවත් වෙන විදිහට කටයුතු කරන්නට ඕනේ. ඒකෙදි මම මතක් කළා එක තැනක ඉඳගෙන ඉන්නකොට සති නිමිත්තේ නාසිකාග්‍රේ හෝ තොල් දෙක හිත තබන්න 100 ආනාපාන සතිය වඩන්ට කියලා ඊට පස්සේ 100 ආනාපාන සතිය වඩනවා ආපහු ඉතහකට ගියොත් ආපහු ගන්නවා ඊට පස්සේ ඉතින් නැගිට ගමම්ම චිතුව චිතුම් හේති ගච්ඡන්තුවා ගච්ඡාමේ ගච්ඡාමේති එතකොට නිසින්නවා නිසින්නවා මේක සයනවා සයන යතහ යතවා කය 50 හෝති තතත් කරනවා යම් යම් ආකාරයකට කය පිටනොට ඒ ඒ ආකාරයේ නුවණින් දන්නවා. කියනකොට යනකොට යන බව නුවණින් දන්නවා. මම මේ කරන දේශනාවල් සමහර පින්වතුන් වර්ධවා ගන්නවත් ඇති මම මෙතෙන්දි කියන්නේ යනකොට යමි යමි කියලා හිතන්න කමි කමි කියලා හිතන්න නැගිටිනවා නැගිටිනවා කියලා හිතන්ට කියන එක නෙමෙයි හිතුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ මේ කතා කරන එකේ අර්ථය මොකද්ද දන්නවද හිත ගන්නකොට ඇවිදිනකොට ඉඳ ගන්නකොට නිදා ගන්නකොට කය කෙරෙහි සිහිය තබාගෙන කරන්න කියලා කය පැත්තට නැඹුරලා මේකෙන් කරන්නේ මොකක්ද දන්නවද? ඔබේ මනස රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්තට නැඹුරු නොවන ඒවා හසු නොවන විදිහට ඉරියව් පවත්තන්න කියන එකයි මේකෙන් කියන්නේ. ඔබ යනකොට උනත් යම් යම් යම් යම් නැගිටිනකොට නැගිටිමි නැගිටිමි කියලා හිතුවත් ඔබ රූප ශබ්ද ගන්ධ රස පැත්තට හිත නැඹුරු කළා නම් ඒවා හිතන්නේ හෝ කටයුතු කරන අවශ්‍ය දේ වෙලා නැහැ. කායගත සත් කාය කෙරෙහි අනුව ගියා වූ සීය ඔබ අපි වෙනදට කරන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පරිහරණය කරනවා රූප ශබ්ද ගන්ධ රස පැත්තට ඔළුව දාගෙන නෙවෙයි. දැන් එහෙම නෙමේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටිකේ කටයුතු කරනවා ඒව එක ගනුදෙනු කරනවා කය පැත්තට ඔළුව තබාගෙන එතකොට කඩේ කඩේට ගිහිල්ලා එනවා කය පැත්තට හිත තියාගෙන gedara වැඩ කටයුතු කරනවා වළම්පිකන් ටික හොදනවා රෙති හොදනවා වගේ අතු ගන්න මිදුල අතු ගන්න මේ කටයුතු කරනවා කය කෙරේ සිහිය තබනගෙන එතකොට අර කරන කරන වැඩේ එතන එතන ඔබට අතහැරලා තියෙ ඔබට කිසිවක් උපාදාන වෙලා නැහැ ඔබේ සිහියට හොඳට හසු වෙලා තියෙනවා මේ කය ආන් ඒ වගේ කය කෙරේ සිහිය පිටවා ගන්නට ඕනේ මොකද එහෙම තියෙනකොට තියෙන වටිනාකම තමයි කය කෙරෙහි ඉන්නකොට දෙවනි සතිපට්ඨාන ඉබේම ඔබට ප්‍රකට වෙනවා. යම්ම වේදනාවක් උපදිනවා නම් මේ කයේ වේදනාව උපදින්නේ. කයේ උපදින වේදනාව අද දවසේදී අපිට ඒකේ යතහ ස්වභාවය පේන්නේ නැත්තේ අපි බහැරට හිත යොමු කරලා ඉන්නේ හින්දායි. නමුත් කය කෙරෙහි හිත තබාගෙන ඉන්නකොට වේදනාවක් ප්‍රකට වෙනවා. එහෙම තවදුරට ටික කලක් ඉන්නකොට බහැර අරමුණු නිසා Taman තුලයි හිත උපදින්නේ. උපදින උපදින සිත් තුළ ඇත්ත පේනවා. Tamanට. එහෙම කය කෙරෙහිම සිහිය පිහිටුවාගෙන ඉන්නකොට තමන්ට සිතක තියෙන සිතුවිලි ස්වභාවයක් තියෙනවා. මේ වගේ දිනෙන් දින දිනෙන් දින සිහිය වැඩෙන එක දියුණු වෙන්න වෙන්න ඒ ධර්මයන් ප්‍රගුණ වෙන එකත් වැඩි දියුණු වෙනවා. මේ වගේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර හිත තබා ගන්නට කියලා එකෙන් මතක් කරන්නේ දැහැර රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට ඔබේ මනස යොමු වෙන්න තියෙන ඉඩ නැති කරන්නයි. ඒ පැත්තට යන්න බැරි වෙන්න උපායක් මිසක ඒ පැත්තට ඔළුව දාගෙන වර්තමානයේ හිටියත් වැඩක් නැහැ. මේ රූප ශබ්ද පැත්ත බලාගෙන වර්තමානයේ හිටියත් වැඩක් නැහැ. මේ විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන පැත්තට හිත තබාගෙන ඉන්නකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන පැත්තට ඔබේ මනස නැඹුරු වෙන්නේ ඒ එතකොට හිත සමාධි වෙනවා ඉබේම මොකද රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා කියන මෙන්න මේ තණ්හාව නිසා තමයි හිත විසිරෙන්නේ, නීවරණ ධර්ම වැඩෙන්නේ. ඕරම් භාගය කියලා කියන්නේ විසිරුණු මනසක ලක්ෂණය තමයි බහිද්ධාරම්මනේ වික්ෂිප්තේ. බාහිර ආරම්මණයට හිත විසිරලා පැතිරලා තියෙන තරම් ඒ හිත වික්ෂිප්තයි. හිත සමාධිය කියලා කියන්නේ මෙන්න මේ කය පැත්තට හිත නැඹුරු කරගෙන තියෙනවා නම් ඒක තමයි හිත සමාධි කරන්න තියෙන දේ. ඔන්න ඔය විදිහට උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩන්න ඕනේ මම මෙතෙන්දී ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය හඳුනගන්නට නිවන් දකින්න කෙනෙකුට මායයට අහු වෙන්නේ නැති වෙන්න කෙලෙස් කර්ම රැස් වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන ක්‍රමයක් මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඒක අඛණ්ඩව කය පැත්තට හිත තබාගෙන ජීවත් වෙන්න හොර වෙනවා වාහනේ පදවන එක වේවා වැඩ කටයුත්තක් කරන එක වේවා කතා කරන එක වේවා කතා නොකරන එක වේවා කෑම බීම ගන්න එක වේවා අඳුමක් පළඳින එකක් වේවා ඒ කරන කරන දේ ගැන කය පැත්තට සිහිය තබාගෙන කයන්නේ කරන්නේ අන්න ඒ පැත්තට කයට හසු වෙන බඩු මුට්ටුවත් කයට පරිබාහිරින් තියෙන තියෙන රූප ශබ්ද පැත්තටවත් හිත යන්න බැරි වෙන්න උපායක් ඇතිව අඳුර ගන්න. ඉස්සෙල්ලා ඒක පුරුදු වෙන්න ඒ ගැන කතා කරපු සූත්‍රත් ඇති මම ඒ ගැන තොරලා බලන්න ඔයගලන්ට හරි පහසුවක් දැනේ විශේෂයෙන්ම මේ හිතේ හිතේ කතා කරන එක නතර වෙන්න වෙන මුකුත්ම ඕනේ කය කෙරෙහි සිය තබාගෙන යම් වැඩ කටයුත්තක් කරන ජීවත් වෙන එකම ප්‍රමාණවත් ඔබ ජීවත් වෙන එකතම නිවන් දකින්න නිවන් දකින්න භාවනා කරනවා වෙනවා භාවනාවයි ජීවිතයයි දෙකක් වෙනවා ජීවිතේම භාවනාවක් වෙනවා කය පැත්තට සිහිය තබාගෙන වැඩ කටයුතු කරන එක මේකෙන් මතක් කළේ යම් යම් කම කම කරම කරම කියලා කියන එක නෙමෙයි එහෙම කිව්වත් වැඩක් නැහැ නොකිව්වත් වැඩක් නැහැ හිත බහැර පැත්තට යොමු කරගෙන මේකේ උපාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්තට නැඹුරු වෙන්න බැරි වෙන විදිහට ඒව හසු වෙන්න බැරි වෙන විදිහටයි මේ සිය තියාගන්න කියලා කියන්නේ. සිහියෙන් දැනුවත් වීමක් ගැනයි මේ පෙන්වන්නේ ඈ හරි අන්න ඒ විදිහට හිත සමාධි වෙන්න සිහිය පිහිටුවා ගන්නට හුරු කරනවා සීලයක පිහිටලා උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා ටිකේ සීය පිටවා ගන්නවා. ඔකට කියනවා සීය කියලා. සතිපට්ඨාන. එහෙම වඩන ගමන් කලින් කලට ඕගොල්ලෝ යෝනිසෝ මනසිකාරය කරනවා. මොකද්ද සම්මාදිට්ඨියට අනුව. සම්මාදිට්ඨිය කිව්වේ මොකද්ද? අපිට හම්බ වුණා මොකද්ද? රූපය අනාත්මයි අනාත්ම රූපය අරබයා කෙනා කෙනාට ආත්ම සංඥාවක් පවතිනවා සත්ව පුද්ගල සංඥාවක් පවතිනවා ඒ ආත්ම සංඥාව සත්පුද්ගල සංඥාව නිසා තමයි ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායස යම්තා දුකක් වෙනවා විඳින්න වෙන්නේ. එහෙනම් දුකක් තියෙනවා නම් ඒ දුක දුකක් දුකට හේතුව මේ ආත්ම සංඥාව ආත්ම සංඥාව නැතිනම් දුක නැති වෙනවා. එහෙනම් මේ අනාත්මය අවබෝධකට ගත යුතුයි කියන එක තමයි දැන් අපේ සම්මාදිට්ඨිය උනේ මේ පරයයිනේ. එතකොට ඒක දකින්ද දකින්න තැන්ට අනාත්මදී අනාත්මය කියලා දකින්න තැන්ට මනස ගණ්ඩයි දැන් මේ සතිපට්ඨානේ වඩන්නේ. සතිපට්ඨානේ වඩන උපකාරකනේ සිහිලේක පිහිටි. සිහිලේක පිටලා සතිපට්ඨානේ වඩනවා. එහෙම වඩමින් කලින් කලට අර දර්ශනය මෙනෙහි කරනවා. ඒකම මම දැන් මේ අද සම්මාදිටිට අනුව මෙනෙහි කරන කම නුවණින් බලන ආකාරයේ පැහැදිලි කරලා දෙනවා ඕගලන්ට මෙන්න මේ ක්‍රමය හැම කෙනෙක්ම ඉගෙන ගන්න අර ගොඩක් දෙනෙක් කතා කළා මට කාර්යාලවලදී වේවා බාහිර වැඩ කටයුතු කරන වෙලාවට වේවා සතිපට්ඨාන වඩන්න අමාරුයි කියලා හරි. සය සිහියතා වඩන්න පුළුවන්. තාම අපේ ඉන්ද්‍රිය වැඩිලා නැති නිසා අපි දුබල නිසා බෑ. හැබැයි ඉන්ද්‍රිය වැඩුණු දවසට ඕනම තැනක මේ සිහිය පිහිටවන්න සිහිය පවත්වන්න පුළුවන් කාය කෙරෙහි. ඒ තැනට එනකන් රළු නීවරණ ධර්ම අඩු වෙන්න අපිට ඕකට සම්මා දිට්ඨිය උපකාර කරගන්න පුළුවන්. බුදුජන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ අංග අටකින් යුක්ත සම්මා සමාධිය නුඹලට දේශනා කරමි. එතකොට සපරිවාර කොට සප්‍රත්‍ය කොට සම්මා සමාධිය දේශනා කරේ මහණෙනි නුඹලට පිරිවර සහිත ප්‍රත්‍ය සහිත සමාධිය දේශනා කරමි කියලා සමාධියට ප්‍රත්‍ය පිරිකර හැටියට පෙන්වුවා මොකද්ද? සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්තාජී වායාම සත්‍ය කියලා ඔය අංග හතම පෙන්වන සිද්ධිය ධර්මතාව තියෙනවනේ. ඒ පෙන්න්නේ මේ සම්මා දිට්ඨිය ද අපිට මේ සමාධියට උපකාර කරගන්න පුළුවන්. මොකද ඒ වෙන්නේ මෙහෙම සම්මා දිට්ඨියෙන් නුවණින් මෙනෙහි කරන රළු කෙලෙස් අඩු වෙලා කය කෙරෙහි වේදනා චිත්ත ධම්ම කෙරේ සිය පිහිටුවා ගන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ කාය වේදනා චිත්ත ධම්ම කෙරේ වාසය කිරීමෙන් හිත සමාධිය වෙනවා කියන සිද්ධිය වෙනවා. හරි. එතකොට දැන් මම පෙන්වන්නේ සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඔබට නිතරම සතිපට්ඨානෙ වඩන්න බැයි නම් වැඩ කටයුතු වැඩි නම් එතකන් ඔබට සිහිය මොහු කරා එන තාක් ඉන්ද්‍රිය වැඩෙන තාක් සම්මා දිට්ඨිය අනුව මෙනෙහි කරන්නේ කියලා දෙන්නා. සතිපට්ඨානේ වඩන්න පුළුවන් කෙනා කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකේ සිහිය පිටවගෙන වාසය කරන කෙනත් කලින් කලට මම මේ කියලා දෙන විදිහට සම්මාදිට්ඨියට අනුව මෙනෙහි කළ යුතුයි. සම්මාදිට්ඨිය අනුව මෙනෙහි කළ යුතුයි. ඒ මෙන්න මෙහෙම මෙනෙහි කරන්නට ඕනේ. අපි මෙහෙම ගමු දැන් බහැර රූප පැත්ත ගත්තාම අපිට පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගියා යාළුවෝ හිටියා රස්සාවල් කරපු තැන් තියෙන්න පුළුවන් වැඩ කටයුතු කරපු තැන් තියෙන්න පුළුවන් දැන් තියෙන සමාජය වෙන්න පුළුවන් එතකොට බාහිර ආයතන පැත්තේ තව සත්‍ය පුද්ගලයෝ නෑ දෑයු දෙමව්පිය බොහෝ අය ඉන්නවා කියන හැඟීමක් අපිට තියෙනවා ඊට පස්සේ මේ ශරීරයේ දිහත් මේ මමමයි තමම්මයි කියන හැඟීමක් තියෙනවා කොච්චර අනාත්මයි කියලා ඇහුවත් ආත්ම සංඥාවම අපේ ජීවිතේ වෙලා මිසකේ අනාත්මය කියන එක හිත පිළිගන්නේ නැති මට්ටමටයි තියෙන්නේ. ඒ හින්දා දැන් අපි පටන් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයගලන්ට තේරෙනවා යම් තාක් සත්‍ය පුද්ගලිය කියලා ඇසුරු කරපු වස්තු ටික විතරක් ගත්තාම ඇති. අවිඥානික ගෙවල් දොරවල් යාන වාහන අරබයා ඔබ හැමදෙනාගේම හිතේ යම් බැඳීමක් ඇති ඒක ස්වභාවිකයි. නමුත් ඒක අතහරින්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පුද්ගල භාවයේ කෙලෙසය අඩු වෙනකොට අර ගතිය ඉබේම අඩු වෙනවා. හරි දැන් ඔබ අපි හැමදෙනාම එහෙන සම්මා දිට්ඨියට අනුව දැන් මෙනෙහි කරන්න ඉගෙන ගන්නවා. මේක සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කෙනා සතිකාස්ථාන වඩන්න පුළුවන් වෙනකන් දැනට බැරි පුළුවන් වෙනකන් හැම කෙනෙක්මත් කටයුතුයි මම මේ කියලා දෙන දේ කරන්න බැරි එකක් නෙමෙයි කරන්න පුළුවන් එකක්. හරි. අපි කියමු දැන් ඔන්න කාර්යාලේ ඉන්නකොට හරි, ගෙදර ඉන්නකොට හරි අපිට හිතට සිහි වෙනවා ගෙදර ඉන්න දරුවව, අම්මව, තාත්තව, යාළුවෙක් සිහි වෙනවා. කියන්නකෝ ඈ. එතකොට සිහි වෙනකොටම අපි පෙන්වන්නට ඕනේ මෙහෙම. අපි කියමු දැන් මට සිහි වුණා යාළුවෙක් ප්‍රියන්ත කියලා කියන්නකො ප්‍රියන්ත කියලා යාළුවෙක් සිහි වුණා. ඒකපර පොඩි කාලේ ඉස්කෝලේ ගියා ප්‍රියන්ත යාළුවා කියලා සිහි වෙනකොට වෙනදට එහෙමම පිළිගන්නවා. දැන් හැබැයි අපි සම්මාදිට්ඨිය තියෙන හින්දා අපි දැන් ඒක මෙනෙහි කරනවා. ප්‍රියන්ත නිකම් මෙනෙහි කරන්නේ ඉස්සෙල්ලා අරමුණ හිතෙන් අල්ලගන්න අර ගෝයන් කපන්න ඉස්සෙල්ලා අතකින් ගෝයන් මෙත අල්ලගෙන අනිත් දැකැත්තෙන් කපලා අනිත් අතින් හිඳිනවා වගේ හිතෙන් ප්‍රියන්ත කියන අරමුණ ප්‍රියන්ත මගේ ඉස්කෝලේ යාළුවා කියන අදහස ආවා. ඔන්න හිතෙන් අල්ලගත්තාම ඒ රූපය හොඳට බලනවා. ඒ රූපය Tamanta තේරෙන්න පේන මට්ටමට බැලුවාම ඇති. කන බොන බාත් පාන් කව්පි මුංගට කියන ආහාරයෙන් හැදුනේ. ඒක තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණු පොකොටස් ටික. එහෙම නැත්නම් පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තියෙන්නේ. ඒ රූපේ දකිනකොට මට ප්‍රියන්ත කියලා හිතෙනවා. මම ඒ රූපේ දිහා ප්‍රියන්ත කියලා බලනවා. නමුත් ඒ රූපේ ස්වභාවය අනාත්මයි නේද? ඒ රූපය කන බොන ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා පෙන්වනවා. දැන් දෙපැත්තක් තියෙනවා. රූපයේ ස්වභාවය කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි ඊට පස්සේ තමන්ගේ පැත්තෙන් පේනවා ඒ රූපය දකින්නකොට දකින්න කෙනාට පේනවා ඒ රූපේ පුද්ගලයේ ප්‍රියන්ත කියලා ඊට පස්සේ කෙනත් ඒ රූපය දිහා බලනවා ආ මේ මගේ යාළුවා ප්‍රියන්ත කියලා බලනවා එතකොට මම ඒ රූපය මට ප්‍රියන්ත කියලා පෙන්වනට මම රූපේ ප්‍රියන්ත කියලා බැලුවට රූපේ ඇත්ත තමයි කනබුන ආහාරයෙන් හැදෙන කුණු පොකොලස් ටිකක් නේද කියලා බලනවා. එහෙම බැලුවට හිත පිළිගන්නේ හිතට හිතෙන්නෙම නෑ. ඉතින් ඒ රූපේ සත්‍යයක්මයි ප්‍රියන්තමයි කියලා. එතකොට තමන්ම ටිකක් හොඳට පෙන්නවා හරි. ඔය පේන රූපේ පතර කඩදාසි 100ක තිබුණ මට කොහොම පෙනේද? එතකොට තමන්ගේම හිත කියයි ආ මේ ප්‍රියන්ත මගේ යාළුවා කියලා පෙනේ. ඒ දිහත් ආ මේ ප්‍රියන්ත යාළුවගේ රූපේ තියෙන්නේ කියලා බලයි. නමුත් බලන්න එතන තියෙන කඩදාසියකුයි තින්ත ටිකකුයි අනාත්මයි. අනාත්ම රූපේ තියෙනකොට තමන්ට ආත්ම විදිහට පෙන්ලා තියෙනවා තමන් ආත්ම විදිහට බලලා තියෙනවා නේද කියන එක පෙන්නවා. එතකොට ඔන්න හිතට නැහැ බෑ කියන්න බෑ ටිකක් හිත නිකන් ගැස්සිලා හිටිනවා වගේ. ඒ වගේ ඊට පස්සේ ටග්ගල දරුව සිහි වෙනකොටම මේක අඛණ්ඩව සිහි වෙන සිහි වෙන අරමුණක කරන්තම ඕනේ. මේක සසර ගෙවා ගන්න ඕන නම් සමහර අවස්ථාවක අමතක වෙලා යයි ආයෙත් මතක් කරනවා. සතිපට්ඨාන වෙන භාවනා කරන්න බැරි. නමුත් මෙනෙහි කරන්න ඔබට බැරි නෑ පුළුවන්. ඒ කියන්නේ ඔගලන්ට පෙන්වන්න ඕනේ මෙහෙම එකක්. ඒ කියන්නේ රූපය අනාත්මයි. නමුත් ඒ රූපය හරියට මට ආත්ම සංඥාවක් කියන්නේ කියන අවබෝධි ටික ටික ලැබෙන විදිහට දරුවා කියලා සී වෙනකොටම ඒ රූපය හිතෙන් අල්ලගෙන ඒ රූපය කන බොන බත් පාන් කවපු මුං ඇට කියන ටිකෙන් හැදිලා තියෙන්නේ කුණු පොකොටස් ටික සතර මහා ධාතුවේ ඒ රූපේ දකින්නකොට මට දරුවා කියලා පේනවා ඒ රූපේ දිහා මම දරුවා කියලා බලනවා මට ඒ රූපේ දරුවා වගේ තේුණාට මම රූපේ දරුවා කියලා බැලුවට රූපේ යථා ස්වභාවය අනාත්මයි නේද කියලා අපව බලනවා හිත පිළිගන්න. එතකොට පෙනෙනවා හරි. ඔය රූපේ ටීවී එකේ දැක්කොත් මට පතර කඩදාසියක තිබුණොත් කොහොම පෙනේද? එතකොටත් මට දරුවා කියලා පෙනේ. මම ඒ දිහා දරුවා කියලා බලයි. ඒ රූපේ මට දරුවා කියලා කියන්නේ පෙවුනට මම දරුවා කියලා බැලුවට රූපේ ස්වභාවයේ දරුවද දරුවද නෑ. සින්තටිකකුයි කඩදාසිකුයි කොලේ නම් අර ටීවී එකේ නම් වීදුරු ඇතුලේ තියෙන්නේ ඩොට් එකකින් හැදිච්ච ඍතුජ රූප මාත්‍රයක් විතරයි කියලා Tamanට හොඳට පේනවා. මේ ඕගොල්ලෝ දැනට දන්නවා දන්න එකයි සිහි වෙන සිහි වෙන අරමුණු වල අත නොහැර කරනකොට ඇති වෙන ප්‍රතිඵලෙ ලොකු වෙනසක් තියෙයි වෙනසක් තියෙයි ඊට පස්සේ ඒ වගේම ආධ්‍යාත්මික කයකත් බලනවා මේ ශරීරයේ පැත්තට හිත නැඹුරු කළා මේ ශරීරයේ දිහා බලනවා බත් පාන් කවි මුංගට ආදී කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපය කුණු කොටස් ටිකක් සතර මහා ධාතු මේ රූපය දකිනකොට මම කියලා පේනවා මේ රූපය මම කියලා බලනවා නමුත් මේ රූපයේ ස්වභාවය අනාත්මය නේද කියලා බලනවා එහෙන් බැලුවට හිත පිළිගන්නේ මේ මමම වගේ තමයි පේන්නේ එතකොට මේ රූපේ පත්‍ර කඩදාසියක ටීවී එකක තිබුණොත් කොහොම පෙනේද එතකොට පෙනේ ඒ රූපේ දක්නට ආ මේ මම කියලා පෙනේ. වහා මේ මගේ රූපේ කියලා ඒ දිහත් බලයි. එතකොට පත්‍ර කඩදාසිය ටීවී එක දිහා තියෙන රූපේ දකිනකොට මම කියලා හිතනනම් ඒ දිහත් මම කියලා බැලුවා නම් එහෙනම් මෙතනක් තියෙන ඒ වගේම ධර්මතාවයක් නේද කියලා බලන්න. මෙහෙම අත් නොහැර එකින් එකට තමන්ම උපාය කරන්න ඕනේ මේ මම පෙන්වුවා වගේ උපමා උපමයිය දෙන්නට ඕනේ. මේ පෙන්වන උපමාවල් සිහි කරලා ගන්න. අරගෙන ඒ විදිහට පෙන්වනවා. බහැර අම්මා ඉන්නේ, තාත්තා ඉන්නේ, අයියලා ඉන්නේ, ගෙවල් මේ පුතාලා ඉන්නේ කියලා බලනකොට එතන රූපය අනාත්මයි ඒ රූපය මට මෙහෙම පෙනෙනවා මම ඒ රූපෙ දිහා මෙහෙම බලනවා නමුත් මෙහෙමයි කියලා බලනකොට කාලයක් යනකොට මං කිව්වේ දන්න එක වෙනම එකක් අදටත් ඔබ මේව දන්නවා නමුත් දන්න කෙනාට නෙමෙයි මම මේ කියන්නේ අතන හැර මේක කරන්ට කියලා එහෙම ගෙදර දිවේවා වැඩපොලේ දිවේවා වාහනේ යනකොට දැන් වාහනේ පදවගෙන යනකොට ඉස්සරහා පාරේ මිනිස්සෙක් පෙන්නවා ටග්ගල අයියෝ මේ මිනිස්සයා කියලා ටිකක් තරහක් උගේ අනිත් අතට අපව මතක් කරලා ගන්නවා. නෑ ඒ රූපය කනබුන ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකක්. ඒ රූපය කෙනෙක් කියලා මට පෙවුනට මම කෙනෙක් කියලා බලනකොට රූපේ ස්වභාවය අනාත්මයි කියලා පොඩ්ඩක් බලනවා. මොකද අනාත්ම සංඥාවයි ආත්ම සංඥාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. අර මම හැමදාම කියන්නේ ගලක මුලක අපේ කකුල හැපුණොත් කකුල කැඩලා ලියෙත්ටි යටියේ මුලට ගහන්නේ නැන්නේ ගිහිල්ලා. මොකද ඒක කෙනෙක් නෙමෙයි. එතකොට සවිඥානික රූපකින් යමක් වදුන අපි තරහ ගන්නව කෙනෙක් හින්ද නේද? ආන් ඒ වගේ අනාත්මෙලම සිටු තරහ ගන්න. ඉතින් අර වාහනේ ඉස්සරහින් පැනපු කෙනත් ආත්මයි කියලා දකින හින්දා යා තරහ යන්නේ. එතකොට ඔන්න ඒ වෙලාවට උනත් නෑ ඒ රූපය අනාත්මයි රූපය හැම මට ආත්ම සංඥාවක් කියනවා. Tamange පැත්තට ආත්ම විදියටයි ලෝකෙ පෙනෙන්නේ කියලා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි මේ භව්‍යයක් වම සිරුර තුලින් ලෝකය. එතකොට මම ජරා මරණ දුක් විඳ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන කියලා විවිධ උරුම වෙච්ච මමත් ඉන්න මගේ දුව පුතා ඉන්න ලෝකය අපේ පැත්තෙන් හැදලා තියෙන්නේ. බාහිර තියෙන්නේ සම්පූර්ණ සත්ව පුද්ගල ආත්ම භාවයෙන්තර ශුන්‍යතාවයක්. ඈ ශුන්්‍යත දර්ශනයක් මේ ශාසනය කියලා කියන්නේ. එතකොට එහෙම ශුන්්‍යතාවයක් තියෙන තැනක මේ ආත්ම සංඥාව නිසා තමයි අපි දුක් වෙන්නේ. ශුන්්‍යතෝ ලෝකේ අවික්කේය එවම් මච්චරාජාන පස්සති කියලා අර මොග්ගරාජ්‍යත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගරාජ වහන්සේට මේ ලෝකේ ශුන්‍ය වශයෙන් බලන්න මාර්යාගේ නොදැක්මට යනවා කියලා. ඒ වගේ සත්‍ය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය විදිහට ලෝකේ බලන්ට තමන්ට ආත්ම විදිහට පේනවා තමන් ආත්ම විදිහට බලනවා නමුත් ලෝකයේ ස්වභාවයේ ශුන්‍යතාවයක් අනාත්මයි කියලා පෙන්වන්න. මේ ධර්මය නොදකින ලෝකයා බුද්ධ ශාසනය ඇසුරු නොකරන ලෝකයා හරි අසරණයි පින්වත් හොඳට හිතලා බලන්න මේ ශාසනයේ වටිනාකම. ධර්මය අහලා නැති ලෝකයා හිතන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා සත්‍ය පුද්ගලයෝ හම්බ වෙනවා කියලා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා සත්‍ය පුද්ගලයෝ එක්ක මේ ජීවත් වෙනවා කියලා. හැබැයි මේ ශාසනයේ යන්තම් හරි උණුසුම හරි තියෙන කෙනා දන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා සත්‍ය පුද්ගලයෝ ඇසුරු වෙනවා නෙමෙයි අනාත්ම රූපයක් තියෙන තැනක ආත්ම සංඥාවකින් අපි මේ දුක් විඳිනවා හදාගෙන තියෙනවා ලෝකය හැදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ටීවී එකක් රූපේ අනාත්මයි. හැබැයි මට පේන්නේ ආත්මව. එයාට දෙපැත්තක් තියෙනවා. හරියට තිරසංගත සතෙක් ටීවී බලනවා වගේ වැඩක් තමයි මේ ධර්මයේ නැති ලෝකයා කරන්නේ. තිරසංගත සතෙක් ටීවී එක බැලුවොත් එයාට පේන්නේ ඒ රූපේ දකිනකොට ඒ රූපේ සතෙක් කියන හැඟීම තමන්ගේ මනසේ එනවා. තමන්ගේ මනසේ ආව හැඟීම රූපේ තියෙන හැඟීමයි දෙකක් කියලා තේරෙන්නේ නැති හින්දා මනස හැඟීම රූපේ රූපේ සතෙක්ම කොට කිවත් වෙනවා. සතෙක් ඉන්න හින්දාම සතෙක් පේනවා වගේ තැනකින් තමයි තිරසංගත සතෙක් ටීවී එකේ රූපේ දකින්නේ. ඒ හා සමානයි ධර්මය නොදන්නා ලෝකයා මේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා අම්මා තාත්තාගේ දුව දරුවෝ ඉන්න හින්දා මේ මම ඉන්න හින්දාම මාව හම්බ වෙනවා දුව දරුවා හම්බ වෙනවා වගේ තැනකින් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ධර්මයේ දන්න කෙනා මිනිස්සෙක් ටීවී බලනවා වගේ තමයි. ඒ කියන්නේ ටීවී එකේ එකත් හැබැයි සිහිය පිටවගෙන බලන කෙනෙකුට නැත්තම් මිනිස්සු වුණත් අඬනවා ටීවී එකේ රූපරාමු ඇත්තම වෙලා. එතකොට සත්ත්ව පුද්ගල නොවන ඍතුජ රූපයක් තමයි ටීවී එකේ තියෙන්නේ. ඒ රූපේ දකිනකොට මට පුද්ගලයෙක් කියලා පේනවා මම පුද්ගලයෙක් කියලා බලනවා කිව්වම රූපය අනාත්මයි මංගේ පැත්තෙන් තමයි ආත්ම සංඥාවක් තියෙන්නේ කියලා පේනවා. ඒ වගේ මේ ලෝකේ හැම තැනම එහෙනම් රූපය අනාත්මයි තමන්ගේ පැත්තෙන් ආත්ම සංඥාවක් තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපම් භික්කවේ අනත්තා මහණ රූපය ආත්මයි. එතකොට රූපම් භික්කවේ අත්ත අභවිස රූපය ආත්මනම් ආබාධිය පිණිස පවතින්න බෑ. දැන් අපිට ආත්ම කියලා පේන්නේ ඒතකොට කෙලෙසිකට කියනක හොඳට පේනවා. රූපය අනාත්ම නිසායි මම කෙනෙක් කියලා මට කෙනෙක් කියලා පෙවුනොත් මම කෙනෙක් කියලා බැලුවත් රූපයේ ස්වභාවය අනාත්ම නිසා මට මම ආත්ම බැලුවට බලන්නේ අනාත්ම වස්තුවක් දිහා නම් මම ඒක ආත්ම විදිහට ඇසුරු කළාට අර අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා ඒකේ. ඒ හින්දා දුක එනවා අපිට. ඒ හින්දා අපේ මේ වගේ S2 පාදන්ට වෙන සාස්ත්‍රම වහන්සේ නමක් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැති වෙයි. ඒ හින්දා මේ බුද්ධෝත්පාද කාලය අත්හැර ගන්න එපා. මනුස්ස ජීවිතය අතහැර ගන්නට එපා පින්වතුනි මේ ටික හරි ලැබෙන්න මොනතරම් සසර පිනක් කළා දුක් විඳලා තියෙනවද කියන එකත් හිතන්න එහෙනම් ලොකු ගැඹුරු දර්ශනයක් ඕනේ නෑ මම ඕගලන්ට පින්වේ අද මේක කෙටි ක්‍රමයකින් ඒ විදිහට බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ රූප ශබ්ද ගන්ධ රස පැත්තේ සත් පුද්ගලයෝ යම්තාක් සිහි වෙයිද සිහි වෙන සිහි වෙන ගාන පුළුවන් තරම් අකණ්ඩව පුද්ගලයෝ ඉන්නවා නෙමෙයි රූපය අනාත්මයි අනාත්ම රූපය දකිනකොට පුද්ගල සංඥාවක් Tamanට උපදින්නේ කියලා ඔහොම බලන්න. ඔහොම නිතර නිතර අතනහැර මෙනෙහි කරන්න. ටික ටික මෙනෙහි කරනකොට ඔබට අමතක වෙන ගතිය අඩු වෙලා ටික ටික ටික ටික මතක් වෙන ගතිය වැඩි වෙනවා. ඒ එතකොට රළු කෙලෙස් අඩු වෙනකොට කය පැත්තේ සිහිය තබාගෙන වැඩ කටයුතු කරද්දී රාජකාරී කටයුත්ත කාර්යාලික කරද්දී කරන්න පුළුවන් මට්ටමට එනවා ඔබට. එහෙම කා සතිපට්ඨාන කාය වේදනා චිත්ත ධම්ම කියන පැත්තට හිත තබාගෙන බාහිරට යන්නේ නැති වෙන්න ඉන්න පුළුවන් කෙනත් මේ විදිහට දර්ශනය මෙනෙහි කරන්ද ඉන්න බැරි කෙනත් මේ විදිහට අනාත්මය මෙනෙහි කර කර වාහනේ පදවන්න වැඩ කටයුතු කරන්ට කටයුතු කරන්න. කාර්යාලයක ඉන්න කෙනත් කලින් කලට හරි මේ අහවල් කෙනාට මේ ලියුම තැපල් කරන්නකෝ කියලා කිව්වා. කෙනෙකුට බාර දුන්නා. අහවල් කෙනා කියලා මම කිව්වට එතන තියෙන්නේ මෙහෙමනේ කියලා පොඩ්ඩක් මෙනෙහි කරනවා. චුට්ටක් ගොඩක් නෙමෙයි. ඒ විදිහට ටික ටික ටික ටික උත්සාහවත් වෙනකොට පින්වතුනි ඔබට තුන්වංගේ සරණෙන් ජීවිතය අන්තිම කාලේ වෙනකොට ඒකාන්තයෙන් ඔබ ලැබපු ජීවිතයේ හිස් නොවන ඥාන දර්ශනයක් ඔබ සතු වෙලා ඇති. මේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ ආත්ම සහගතව මේ ඉපදිලා ආත්ම සහගතව ජීවත් වෙලා ආත්ම සහගතව මැරෙන ලෝකයක් තුල ඇත්ත ඇත්තටම අනාත්මය ආස්වාස කරමින් ජීවිතයට සැනසෙල්ලක් ඔබට ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම මේ කමඨහන කරන්න පුළුවන්. නිවන කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? කොහොමද ඒක අපි අවබෝධ කරගන්න කියලා ලොකුවට වෙහෙසෙන්ද දුක් වෙන්නුනේ මේ වගේ එක පරියායකින් ගන්නකො එක ක්‍රමයක මේ ක්‍රමය බොහොම කෙටි පහසුයි බලන්න. එතකොට මම හිතනවා ඔබට තේරෙන්න ඇති කියලා මෙන්න මේ ක්‍රමයට නිතරම ජීවිතේ මෙනෙහි කරන්න ඉස්කෝලේ ගිය කාලේ යාළුවෙක් හරි මතක් වුණත් වැඩපළ කරන තැනක යාළුවෙක් මතක් වුණත් ඒ හැම තැනකම අනාත්ම සංඥාවෙන් බලන්න ආත්ම සංඥාව තමන්ගේ පැත්තෙන් බලන්න කාලයක් යනකොට තමන්ට තේරෙනවා බාහිර ලෝකය අනාත්මයි ලෝකයේ ආරම්භය ආත්ම සංඥාවක් අපි හදාගෙන තියෙනවා එතකොට තමන්ටම තේරෙනවා අපි දුක උපද්දවාගෙන දුක විඳින්න තරම් මෝඩ වෙලා නේද කියන නුවණක් ඔබට පැහැදිලි වෙයි. ඔබට ඒකාන්තයෙන් ලැබෙයි ඒ දුකම විඳින්මින් දුකම උපද්දනවා අපේ කෙලෙස් නිසා අපිම කියන එකක් තේරෙයි. එතකොට Tamanට පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේක නේද? මහණින් ලෝකයක් ලෝකයේ ඇතිවීමත් ලෝක නිරෝධියත් බඹයක් පවන ශරීරයෙන් පැනගුවා කියන පනවම කියලා කිව්වේ මේක නේද කියලා. මේ ජීවිතයේදීම ඔබට අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන සියලු දුකෙන් නිවිලා සැනසීලා කටයුතු කරන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුන් මම මේ පෙන්වපු දේශනාව අතහරින්න එපා. මේක මේ ඉමක් පොණක් පරක් පෙරක් නැතිව ඉපදෙමින් මැරෙමින් දුක්සහගත සසර යන සත්‍යයන්ට අමූර්තයක් දුන්නා වගේ මේ පෙන්වන ක්‍රමය ගොඩක් ගැඹුරු නැති වුණාට අපේ කෙලෙස් වලට විශාල පහරක් එල්ල කරන්න පුළුවන් දර්ශනයක් විශේෂයෙන්ම මම අර පෙන්නපු උපමා උපමේය ටිකක් අරගෙන ඒව තමන්ම සංසන්තනය කළා හරියට මම ඕගොල්ලන්ට මේ උගන්වනවා වගේ කෙනා කෙනා තමන්ට උගන්වන්නේ කෙනා කෙනා Tamanට කියලා දෙන්න. එතකොට નિરાයාසයෙන් රල්ලු මට්ටමේ අපේ තියෙන ගති විශේෂයෙන් ওই තරහ යන ගති ඉක්මනටම අඩු වෙනවා. සත්පුද්ගල භාවය ගෙවෙනවත් එක්කම ඒ නිසා හැම දිනාටම මේ දේශනාව තම තමන්ගේ නිවීම මිදීම මේ ජීවිතයේදීම හදාගන්න හේතු උපනිශ්‍රියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ දේශනාව තුළින් ජනිත වූ කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු ලෝකය සම්බුද්ධ ශාසනයත් ඔබ අප සිළු දෙනා මත ආරක්ෂා කරනව ශාසන මාමුක සම්මාදිට්ඨි සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ඒ වගේම අපි කළා වූ සියලුම කුසල ධර්මයන් අපවත් වේවදාල ගුරු දේවෝත්තමන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයට අනුමෝදන් කරනවා ඒ වගේම ගිහි ඥාතිත්වය නිසා කලුරිය කළ අවශ්‍ය දෙනාට සද්ධර්ම ශ්‍රවණය කරන්නා සිල් දෙනාගේ මේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා මේ පින් අනුමෝදන් ඒ අය දුක සිටින දුකෙන් අත මිදී සුවපත් භාවකටපත් වේවා ඒ වගේම <clears throat> මේ දේශනාව මේ විදිහට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ගෞරවනීය මහා සංඝ රත්නය නිසායි අපේ විශේෂයෙන්ම <clears throat> නන්දරත්න හාමුදුරුවෝ කශ්‍යප පුඩි හාමුදුරුවෝ ඇතුළු ධම්මහදේශේනාසන සංචිතයේම සමස්ත ස්වාමීන් වහන්සේලාට ඒ වගේම රටවාසී ලෝකවාසී සියලු මහරංග රත්නයට සියලුම ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරනවා මේ පින් අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් වෙන සනසෙන්ට ස්වාමීන් වහන්සේලාට හේතු මේ පින් හේතුපනිශ්‍රී වේවා පින්වත් ඔබ සිළු දෙනාටත් මේ ජීවිතයේදීම උතුම් නිවන සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මේ ජීවිතය ඔබ සමරද නිවන් පිණිස හේතු පාරමිතාවක්ම වේවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි